සත්‍ය ප්‍රපාද බලයන් පිළිබඳව අප කතා කරමු. මේ නැති ඥානාථාන ඥානෙ කියන එක ගැන අතීතානාගත පච්චුප්පන්නාන සම්සමාදානාන ථානසෝ හේතුසෝ විපාකං යථා භූතං සදානාති. මේ ඉන්දකන ඒ කම විපාක ඥානයක් සම්බත්ත ගාමිනී ප්‍රතිපදන්නේ යථාර්ථිකම් පදා. ඒ විස්තර කරන්න තියෙනවා. පුනිජපරං සාරිපුත්ත තථාගතෝ සබ්බත්ව ගාමිනින් ප්‍රතිපදං යථා භූතං පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ සබ්බත්ව ගාමිනින් ප්‍රතිපදං යථා භූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං කෝති යං බලං ආගම්ම තථාගතෝ ආසභං ථාමං පටිජානාති සරිකාසු සීහනාදං නදති භක්ම චක්කන් සවත්ති නැවතද සාරිපුත්‍රය තථාගතයෝ තනකන් තථාගතයන් වහන්සේ සබ්බත් ගාමිනින් පටිපදං කියන්නේ හැම තැනකටම පැමිණෙනා වූ නැත්නම් පමුණු වන ප්‍රතිපදාව යථා භූතං කියන්නේ ඇති සැටියේම පදානාති ධර්මං බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව නිරේත පමුණුවන්නක් මේ ප්‍රතිපදාව තිරිසන් භවයට පමුණුවන්නක් මෙය പ്രേත භව භවට පමුණුවන්නක් මේ චාතුර් මහරජකාදී දෙව්ලොවට පමුණුවන ප්‍රතිපදාවක් මේ ධර්ම පාරිසද්ධාදී බඹලොවට පමුණුවන ප්‍රතිපදාවක් මෙය නිවනට පමුණුවන ප්‍රතිපදාවක් කියන ඒ හැම තැනකටම ඒ මාර්ගය ආදි වශයෙන් දැන් මෙතන තුන් ගන්නවා චතුරාර්ය සත්‍ය දේශනාවේදී මහන්සේ වදාළේ දුක්ඛ නිරෝධ ධර්මී ප්‍රතිපදාර්ය සත්‍යය ඒ මාර්ග සත්‍යය ඒ දුක්ඛ නිරෝධයයි කියන නිවන නිවනට පමුණුවන දැනීමේ ප්‍රතිපදාව ඒ විදිහට ඒ ඒ ඒ තැනට පමුණුවන යම් ප්‍රතිපදාවෝ වෙත්නම් ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේ දැනවදාළ තමන් වහන්සේගේ මේ කියන ඒ සබ්බත් ගාමිනී ප්‍රතිපදා ඇති සැටියේ දැනගන්නා නුවණින් ඒ නුවණ ඒ බුදුරජාණන් වහන්සේට විශේෂ වූ නුවණක් දැන් වෙන අය ඇතන් විතර නිරයට පමුණවන ප්‍රතිපදාව සුගතියට පමුණවන ප්‍රතිපදාවක් තේම දක්වන්නටත් පුළුවන්. දැන් සමහර සිටිනවානේ. ඒ අය තමන්ගේ මෞංකාර දෙවියන් සතුට කිරීම සඳහා සුතකගේ බෙල්ල කපා ඒ සතාගෙන් බල මොහිතෙන් කරනු ලබන පූජාව දෙවියන් කරා පැමිණෙන්නට උපකාර වන ප්‍රතිපදාවක් තේරුම් ගන්න. ඔවුන් ඒ නිසා බිලි පූජා කරා. එකලක් තිබුණා දැන් කරනවා. ඒ බිලි පූජා. ඔවුන් හිතමනසියට ඒ බිලි පූජාව කියන එක එය කියන එය කලකන දෙවියන්ගතට යන්නට ඒ දේව කරුණාව ලබා ගන්නට උපකාරක හේතු වන ප්‍රතිපදාවක්. ඒ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව දක්වන්නේ නිර්වාදී සතර අපායකට පත්වන ප්‍රතිපදාවක් කියලා. සතුන් මරීමේ ප්‍රතිපදා. මේ විදිහට <clears throat> ඒ වැරදි පිළිවෙත් හරි පිළිවෙත් හැටියට දක්වන සමහර ශාස්ත්‍රවරු ආචාර්යවරු ලෝකෙහි එමත් නිසාද වුණට ඒ ඒ කරුණ ඇතිසතියේ දැනගන්නා නිවන නැති බැහැ යථා භූතං පජානාති කියන එක ඔවුන්ට කියන්නට බෑ. ඒ නිසා ඔවුන් සිතාගත් දෙයක්. ඔවුන්ගේ මේ මතිමතාන්ත ඇත්තටම දැකලා නෙවෙයි. දැන් නිගන්ඨනාථ පුත්‍රයන් වහන්සේ පෙර කර්ම ලබ සියලුම කර්ම අකුසල කර්ම නැති කිරීමට මේ જાතියෙහිදී තමන්ගේ ශරීරයට පුළුවන් තරම් දුක් දෙන්නවා. ඒ දුක් වීමෙන් අත්කිල මතාව යෝගිය පුරුදු කිරීමෙන් පෙර කරන ලද අකුසල කර්මයන්ගේ විපාක මෙහිදී විඳ අවසන් කරනවා. අලුත් කර්ම රැස් කිරීම කරන්නේ නැහැ. එහෙනම්කොට මේ දුක් කෙලවර කරනවා. ඉතින් ඒ වරදවාගත්ත තැන පෙර කර ඒ නිසා බුදුරජාණන් වහන්සේ රෝධයට පැමිණ ආහනවා. පෙර කර්ම අකුසල කර්ම සයි කියලා දන්නවා. ඒ කරපු කර්ම වලින් කොයිතරම් දැන් ඉඳලා නැති උනායි කියලා දන්නවද? තව කොයිතරම් ඔබට ඉතිරි කියලා දන්නවද? ඒ ඔක්කොටම ඒ ඒ ශ්‍රාවකෝ පිළිතුරු දෙනවා දන්නේ නැති. නැති. ඒ මොකද අතීතයේ කරන ලද යන්තා කර්ම විස්නා ඒ කර්මයන්ගේ විපාක විඳ අවසන් කොට ලබන සුගතියක් ඉගෙන ගන්න නිවනක් වෙයි කියලා එකක් දක්වන්නට ගහනවා. කර්ම අනන්ත අප්‍රමාණ වෙනවා. ඒවායේ විපාක සියල්ලම ගෙනදී අනතුරුව ලබන නිවනක් හෝ මොක්ෂයක් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කවදාවත් නොසිදුවක්. ඒ කර්ම වලට විපාක විමලාර්ථම්. එහෙම එහෙම විපාක විඳීම අපසක් නොකොටම තමයි කෙනෙක් ඒ නිවනට මොක්ෂයට ප්‍රවේශ වෙන්නේ. බොහෝම කර්ම විවා අවසන් කොටේ ප්‍රණීමක් නෙවෙයි. ඒ නිසා කර්මක්ෂය කියලා කියන්නේ ඒ කියන්නේ ඒ පිළිවෙත බක්කනම කර්මක්ෂය ප්‍රඥානයි කියලා අහස්ක්ෂය ප්‍රඥානයි කර්මක්ෂය ප්‍රඥානයි කියලා කියනවා. ඉතින් අදහස් කරන්නේ අනාගත භවෝත්පත්තියක් ලබා දීමට හේතු වන සියලු කර්මයන් නැති කරනයි. එහෙම නෙවෙයි. මේ පරමත්ත සාසන්ති ඉදිරියට ප්‍රතිපලාව සම්මානත්ව දක්වන මේ ප්‍රතිපලාව ප්‍රධාන වශයෙන් තුනක් නිබඳව ප්‍රතිපලාව නිවනට ප්‍රමුඛ ඒ තමයි මහත් උපස්තිවිති සක්‍රාවරණ ප්‍රතිපලාව ඒ සංගමනයේ නිවනට සම්මිනේ ප්‍රතිපලාව කියන්නේ එපා මේක මගේ මේ ඒ සුසබාවේ ජීවිතේ අනුබලනයක ඒ කුතෝන ජීවනක දැනෙන්නේ මුක්තුවන බැරි. සුභත්වයට පරිණීමේ ප්‍රතිපදාවක දක්වනවා. සුභත්වයට පරිණීමේ ප්‍රතිපදාව දක්වන වහන්සේ දුක්ඛයට පරිණීමේ ප්‍රතිපදාව මේ කියලා ඒ විපරිණාම කරන්නේ. නමුත් දුක්ඛයට පරිණාමවල ප්‍රතිපදාව කියන්නේ. ඒක තමයි. ඒක තමයි. ඒ උපදෙස් කරනවා තමයි මම කියන්නේ කරනකොට එන්නේ වාස පොන්තු සප්පාකාර විපර්කේ සමන්නා සප්පාකාර විපර්කේ සමන්නා මනෝ විපර්කේ සමන්නා වාස අර්ථ හරියාන සුවාවක සාපිතාපිතාපිතාපිතා ඒක තමයි පරස්පර බුදුසසුනේ ප්‍රතිපදාව. මේ ප්‍රතිපදාව සංවේගය සත්‍යවාදය මේ යක්වාදී විඥාන ප්‍රශ්නය ඒ හැමදෙම සාතු සත්‍යය ප්‍රාතිකකම් වත්වන්නේ සිත්කලෝ ඒකෝ පඤ්ච සම්මුණ සත්‍යවාදී සිත්කලෝ ඒ සිත්කලෝ ಇದಕ್ಕೂ ಕೊಟ್ಟಿಗೆ ಈ ವಿಪತ್ಸವವು ದಿವಂಗತ ಕರ್ಮವನ್ನು ಪುಸ್ತಕವಾದ ಉಪನಂಶಕ್ಕೆ ಬಂದ ಪ್ರಸ್ತುತಾದಲ್ಲಿ ಪುಸ್ತಕವಾದ ಕರ್ಮವನ್ನು ಉಪನಂಶಕ್ಕೆ ದಿವನದಲ್ಲಿ ಉದಾಹರಣೆಗೂ ಆತದಲ್ಲಿ ಕಾರಣ ಅಜ್ಞಾನ ಕರ್ಮಕರ್ಮಕ್ಕೂ ಸ್ಥಿತಿ ಮತ್ತು ಆತ್ಮ ಉಪಕ್ಕೆ ಪ್ರೋಸ್ತುತ ಬದುಕು ಆತ್ಮನ ಕಾರಣ يطلقون بعضهم فهم وفرق لهم كمان يطلقون لهم بعضهم كمان مدن ඒ මුදන් වන තමන්ගේ ගැනීම තේදී හුස් පිටස්තාරි වගේ ඉදිරියට මහන්සිය පිටස්තාරි මහන්සිය දැනවදාන ආකාරය මහන්සිය පාස්තු මේ මේ කියන බබේ කතර ආපි කප්පේ කරනවා ඒ පරිවිද්‍යාවක් ඇති ප්‍රාපකාකාරයක් මේ අපරාධ සත්‍යයක් පිළිබඳව වූ මේ යථා භූත ඥානපත්තනේ නම් සුසුද්ධක් අහෝ සම්පූර්ණයෙන් පිළිසුදු නොවේ ඒ පරක් තව කරනවා සම්මා සම්ප්‍රේම තව ප්‍රතිඥා කරනවා අනු කොබව සම්බදාලක් ඒ පරිස්සමවල මේ භාග සතරා සත්‍ය ප්‍රාපකාකාරයේ බහවතාලා සත්‍යකමං ගහන්නේ අරවත් නැත්නම් සම්මා සම්බුද්ධව ඕකත් ප්‍රේක්ෂාන් දැන් බුදුබණ වහන්සේ යන දෙව්ලක උපදේශනා භාවනාව සහ උපදවන වස්තු මේ භූතෝත්තර ඥානයන් දෙන්නේ ඕකක් නිසා අපිනු සංස්කාරික කිසිවක් කිසි නොවන පරිදි ඒවත් සම්බන්ධ මේක ප්‍රහාණය කළ බැරි ඒ අරහත් ඵල විමෝක්ෂයක අනුතුරුව අරහත් ඵලයට අනුතුරුවම ලැබෙන නුවණ සම්බන්ධ හා ඒ කර්මත්‍ය ප්‍රඥාවෙන් ධර්මදාන ආ කරන්නවත් බැහැ. ඒ නයි කිනුත් සමාන. ඒ කිනුත් එක්ක ආරක්ෂා වෙනවා. අපේ මේ දෙන්නට කියනවා ඒ කිනුත් අපට පුළුවන් කරන්න. අපට ඒක ඒ ඒක පුළුවන්. සමහර අපට ඇහෙන්නට ඉරෙනවා. ඒක පුළුවන්. අපේ මේ ශක්තිය වරින් වර අපට අසන්නට ඇති කියලා ඔහුගේ ඉස්සියෙන් ජීවත් කරන්නට අපිට ප්‍රයත්න කරන්න. ඒක කල්පනා. ඒ වගේම එකක් ඉස්සියෙන් දෙන්නවා. විකෘතව තමන්ගේ දෙරිතේ සම්පත්තා. ගාමික කාරක කුරුබංගව ඒ සම්පත්තා නාමයෙන් මෙන්න මේක යොමු කරගෙන ඉන්නවා. Pak, Pak, Pak, ස්වභාවං භාවේති අනන්දේ ස්වභාවය දරත්තරින්නේ ආසි සංකේම විස්සත්ත මුක්තිවත් වෙනවා අත්මෝ උපලෝකයේ තියෙන අත්මෝ තා එනිසා යාත්මන චක්කු භා සෝත භා ධාන භා විගුණ භා භාව භා रूप भात शब्द भात धर्म भात वस भात पुस्तक भात એ વખતે એમનું જાણ્યું છે રૂપ ભૂમિ અરૂપ ભૂમિ કામ ભૂમિ રૂપ ભૂમિ અરૂપ ભૂમિ એવા દાખલ કામ ધાતુ રૂપ ધાતુ અરૂપ ધાતુ ඉතින් එහෙම ගත්තත් එහෙම නෑ නේ. හිතේ මේ අපි ආම स्थान स्थान प्रभुति एक स्थान प्रभुति एक दिन वो तथा सत्य होने की तरफ तो तथा सत्य की लगा रत्न रत्न पूरा तो उनका उनको सत्य यही स्थिति में कहा संस्थान कहा यही स्थान රූපධාතුවේ රූපභූමියේ වෙනස්කම්. කොහොමද වෙනස්කම්? ඒ තරතු ජීවිතේ වෙනස්කම්. කාම භූමියේ ප්‍රවස්නා ධර්ම කියව. රූපභූමියේ නිකන්. රූපය කවුරුහරි කියනවා. ඒ එක්කම අනේක ධාතු මහා ධාතු භූතන් වතාපුතන් සබානා කියනවා. ඒක භූමියේ සිටින අපතේ සක්කුතනා මුතුකා මනාන්තර සිංහා සත්තා සිටින ඒ ප්‍රාප්තක ඉබර සත්පත් මුතුකා ඒ මුතුකේ ප්‍රශ්නේ වස්තුවේ මුතුකා මේ මුතුකෝ ප්‍රාප්තක Algunas प्राप्त होता है සතුන්තරක් සුඛාත්මක කෙරෙන ස්වාමී සම්පන්න. අත්ති ඒක සුඛාත්මක භවෝ Sebab itu buat kutip. Dan sebab banget itu buat har kurban. Tangan tangan itu. Karena kami tetap menangkap පිරිත්පත්තුනේ වෙනස්කමක් නියමස්කෝ ඉන්නාගේ පිරිත්පත්තුනේ අනුමතයේදී සතරාර පස්පත්තා පුරුකතරම් කාර්ය පුත්‍ර සතරවතෝ සත්තාන නාමකින් සිත සංකප්පා සංකප්පානා සත්තාන පුත්‍ර සත්තාන පුත්‍ර සත්තාන සම්බන්ධයි. මේ අදහස් කරුව සෝමෝ වලතොන යව මුපා මුපා සම්මාන සිද්ධෝ පුරුකතාවා අත්‍යන්තයෙන් සෝමෝ උද්ඝාත සත්‍යයේ වලතොන ඒ හනබරා වරකාගේ දෙන්නේ අර්ථාභිෂේක ඒ අදහස් itu paham semula satu dalam. Harus paham kalau begitu semula. Ikut dengan semula tak karena perubahan hati di mengusahakan karena buku paham semula semua. Harus paham semula itu buku paham semula tak karena ya. Ini ini ඒ අදහස. සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා ඒ විදිහට ඒ විදිහට කියනවා. උපලංකාරකවා. දුරස්තයෙන් උකට සක්මන් කරන උත්සාහ බානි රහතන් වහන්සේලා අතර අතරන් අර කුවර අදහස් වශයෙන් බලපොරොත්තු එතකොට එක්වන්නට ඉතිම පහසිය වගේ එක්වන්නට මේක කිව්වේ අර ගල අදහස් කරන ඔබට වර්තමාන සත්‍යය ආනාපානසතිය ආනාපානසතිය ආනාපානසතිය ou papap සුදු කන්න Thank you. රටේ ඉන්දිය ධර්මයන් එක සමාන සත්‍යයේ ඉස්වාර ඒක Thank you. විදිනෝත්සක දක්වා විදිනෝත්සකෝලා ආ බව පරිසුද්ධිනේ පරිසුද්ධා පරිසුද්ධි පරිමුක්ඛා ආ අනුත්ථාන ඊමේ කරන්නේ මේ සිද්ධම නරක ඉහාත්ම සමාධිය කරන්නේ අනුත්ථාන මේක අර ආත්ම සෝරණ අත්‍රාදුක්කේ අනුස්තෝ ඒ ඉහාත්ම සමාධිය සංස්කාර පිළිබඳ, මොහොත පිළිබඳ, සමාධි පිළිබඳ, සමාධිය নানা ප්‍රකාර නියමත අනිපර්ණ සමාධි, උපකාර සමාධි, ආත්ම සමාධි. කුසල සමාධි, අකුසල සමාධි ඒවත් කියන එක මේ සමාධිය කුසල සමාධිය. මේ සමාපත් සමාපත් කියන කලපනාපත් නිරෝධ කනාපත් කනාපත් දැන් මේ කනාපත් දැන් සෝදායේ සුගම සංකේත හෝදා උත්තා වතා සංකේ සංකේ සුබස්සෝ විහා සංකේ සුබස්සෝ කනාපත් 違ます Thank you. හා ඉතින් හා උඹා කරා මේ තරම් අවස්ථාවක් නම් කොහොමද මාකෙට කියලා එයා උදාහරණයක් වගේ කරකන හා සත්‍යම තුනා ඉන්න ඔසාව කරා ඉන්න හා නේද උඹා තමයි පස්සේ වගේ දුක කලාවේ අර මේ ආබල මේ දුක කරනවා ඒක ඉවර වෙන්නේ නැහැ ඔව් මම ඉවර වෙන්නේ නැහැ ඒක තමයි කප්පට හරවන්නේ ඉතින් ඔනේ මම ඉවර වෙනවා මේ මම කරන්නේ ඕන මොකද මේ අහාම එකක් සුබයි එනිසා එකක් ලැබුණා وكان حتى سبب පිළිබඳව මේ විදිහේ අනුගතයක් තේරුණා. ඒ නිසා දෙමින් මොන අපකරන්නේ? සහකරනවා. අපි පුස්තකම නගා. මේකට ඒක කල්පනා කරනවා. අලුතෙන් පරිස්සම් කරන කෙනෙක් උදානව කොහොමද කල්පනා කරන්නේ බලනවා ඒ වගේ නේනම් උපදවාරි කුණා තාම අනිත්ම ඒ තරම්ට කුඹාවක් අහන්නට ලබුණා. ඉතින් ඒකේ ඉහතට Amen. Ah. உபத ஓதுனா பகவான் நமக்கு இது பார்த்தா ஆஹா இது ஆஹார குரு விசேஷ அலுவலா பகவானுக்கு waktu sama aku aku sama awak mula ah benar benar benar الفقهاء كانت عندي من من اليمين في غير الصوم العاصمة منها التي هي بنفس لا تذكر الحديث عن الصلاة فإنها مستقيم النور يكون باطلا وهذه ضربة عليه ඒ නිසායි විශ්වාස Thank you. ඒකයි උපන් දේ ගුණත්වක අවස්ථාව නොලබන කර්ම. මේ ප්‍රතික්‍රියාව අර මොකද අකෝ මොකද අකෝ වහන්සේලා යාවිත ප්‍රඥා විස්ස. මොකක්ද? ඒ භාවිත සංකල්ප කිනි. අරහතෝ. මේකට කටුකේ මොන කවුද? තමයි අනුපාතය. මොකුදු සම්ප්‍ර මොකුදු නරතුනේ. මේක සංකෝපෝදාන. ධ්‍යානක මොන මේ වගේ විතර මේවා විතර කරනවා. මේවා පන්තිස්සා. ගෝබා ප්‍රථම විහාර ඉදිරියට ඒ ප්‍රථම විහාර ඉදිරියට නවතනපත් කරන්නේ ඒ පමණම තමයි කියන්නේ අර ආරම්භ කරන සමානතාවය අභිස්පාන විස්පාන කන්නේ කියන්නේ මේ වාක්‍යය ඒ නිසා මේ සිදු කරන්න පුළුවන් ප්‍රතිභාවයට පඤ්ඤා දෙවි. එහෙම ලබා ගන්න. ඒක ඉතින්. ඉතින් කියලා කොටහ ඉස්සරහට කරා. ඒක නිකුත් කරන එකක් කරා කරලා ගන්න කොට කරා. කරා කරා කරා